තෙරුවන් සරණයි. <coughs> අපි මේ සතිපට්ඨාන සූත්‍රයට අදාළ දේශනා ටික කරගෙන යන්නේ සතිය ආනිසංස කියන එකෙන් තමයි අපි පටන් ගත්තේ. ඉතින් අන්තිම වීඩියෝ එකේ අපි කතා කරේ මේ සක්මනකට ආරම්භයක් ගන්න පොඩි හැඳින්වීමක් කරා. ඉතින් අද අපි <clears throat> සක්මනක් එක්ක කොහොමද මේ සතිය ඉස්සරහට අරගෙන යන්නේ කියන එක මේ ඉරියාපද පබ්බේට අදාළව කතා කරන්නේ. ඉතින් අපි ගොඩාක් වෙලාවට සම්ප්‍රදායානුකූලව මේ දේවල් අල්ලගෙන ඉන්න හින්දා අපි හිතනවා භාවනාව කියන එක ඉඳගෙන ඉන්න ඉරියව්වට විතරක් සීමා වෙච්ච දෙයක් කියලා. දැන් මේ සතිය පුරුදු කරන කතාවේදී ගොඩක් අය හිතනවා මේ සතිය කියන එක පුරුදු කරන්නත් සතිමත් වෙන්නත් සතිපට්ඨානය පුරුදු කරන්නත් ඉඳගෙන ඉන්න ඉරියව්ව විතරයි අවශ්‍ය කියලා. එහෙම නෑ මේක වෙන්නේ සමාධියට කෑදරකමක් ආවොත් ඔන්න පරයන්කයට ආස වෙනවා. එතකොට එයාට සක්මන අවශ්‍ය නැහැ පරයන්කයට තමයි කැමති. ඉතින් ඒ සමාධියට කෑදර මනසක් තියන අය පරයන්කේදී එන එන හැම කරදරයක් එක්කම හැප්පෙනවා. ඒගොල්ලෝ කැමති නෑ පොඩි හරි බාධාවක් එනවට. හැබැයි විපස්සනාවේදී අපි කරදරම විපස්සනාවට අනුග්‍රහයක් කරගන්නවා සතිය දිනු කරගන්න අනුග්‍රහයක් කරගන්නවා. එතකොට විපස්සනා යෝගාවචරයට කිසිම කරදරයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සමාධි ඉස්සරහින් තියාගෙන යන අයට මේ වගේ ලොකු පලිබෝධ ටිකක් තියෙනවා. ඒ නිසා ලේසිම දේ තමයි සතිය ඉස්සරහින් තියාගෙන යන එක. ඒක සමාධියට අපේ හිත අරගෙන යනවා. සමාධිය බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමාධිය කියන්නේ සතියේ අකණ්ඩ පැවැත්ම. මම නැවතත් කියනවා සමාධිය කියන්නේ සතියේ අකණ්ඩ පැවැත්ම. ඉතින් සතිය අකණ්ඩව පවත්ව ගන්න අපි කරන්න ඕනි උපක්‍රම ටික කරන්නේ නැත්නම් උත්සාහ ගන්න නැත්නම් සමාධිය බලෙන් ගන්න බෑ. සමාධිය කියන්නේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵල බලෙන් ගන්න බෑ. ඒකට අවශ්‍ය හේතු සපයන්න ඕනි. ඉතින් හරිම ලේසිම දේ අපි ලොකු සාංශේ නිතරම මතක් කරන්නේ මේ සතිය ඉස්සරහින් තියාගෙන යන් බේරිලා. එතකොට අපි අහුවෙන්නේ නැහැ උගුල්වලට. ඒක විසින්ම අපිව සමාධියට අරගෙන යනවා. ඉතින් සක්මන කියන්නේ ඒකට තියෙන හොඳ අවස්ථාවක්. එතකොට අපි අද විස්තර කරන්නේ කොහොමද මේ සක්මනකට අපි පෙළ ගැහෙන්නේ කියන එක. ඉතින් සක්මනක් කියන එක මේ සතිමත් ඇවිදීමක් කියන එකක් කරන්න කැමති කෙනෙකුට සක්මන් කරන්න පියවර 25ක් 30ක් විතර තියන්න පුළුවන් බිමක් තෝරගන්න ඕනේ. මේ වලගොඩලි නැති සම බිම් තීරුවක් තෝරගන්න ඕනේ. ඉතින් ඒකට වැලි බිමක් වැලි සහිත පොළව තමයි ගොඩක්ම සෞඛ්‍ය සම්පන්න. එහෙම නැත්නම් තනකොළ බිමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ලනු පැදුර ඊළඟට හොඳයි. සිමෙන්ති පොළව, ටයිල් පොළව එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ. නමුත් තැනක් නැතිනම් ඒක හරි පාවිච්චි කරන්න අපිට පුළුවන්. එතකොට මේ සක්මනට අපි ගිහාම සක්මනේ අපි සාමාන්‍ය යෝගාවචරයට උපදෙස් දෙන්නේ ඉස්සර වෙලාම Taman තෝරගත්තු බිම් තීරුවේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින්න මේ බිම් කඩ Tamanගේ මනසට හුරු වෙනකම් නිකම් පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා අපි සක්මන කෙලවරට ඇවිල්ලා හිට ගන්නවා. එතකොට මේ සක්මනේ ආරම්භක ඉරියව්ව බවට පත් වෙන්නේ හිටගෙන ඉන්න ඉරියව්ව. එතකොට මේ හිටගෙන ඉන්න ඉරියව්වට Tamange හිත එනවනම් ඒ කියන්නේ වැඩේ අල්ලලා තියෙන්නේ මම දැන් මේ ඇවිදිනවා නෙමෙයි මම දැන් මේ ඉඳගෙන ඉන්නවා නෙමෙයි මම දැන් මේ නිදාගෙන ඉන්නවා නෙමෙයි හිටගෙන ඉන්නේ කියලා අර අනිත් ඉරියව් වලින් මේ ඉරියව්ව විශේෂණය කරලා Tamanට තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි සතිය. මම මේ හිටගෙන ඉන්නේ කියලා මට දැනෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ සක්මනේ කෙලවර හිටගෙන ඉන්න මේ ඉරියව්වට හිත අරගෙන අපි ඉස්සරහට දකුණ වම වශයෙන් සාමාන්‍යයෙන් අපි මුලින්ම මේ යෝගාවචරයට කියන්නේ අපි දකුණු පාදයේ සක්මණේ තියෙනකොට දකුණ වශයෙන් මෙනෙහි කරනවා නෝට් කරනවා ඊට පස්සේ වම තියෙනකොට වම වශයෙන් මෙනෙහි කරනවා ඒකම විතරක් දකුණ වම දකුණ වම කිය කිය යන එකම නෙමෙයි සක්මන අපි මෙතනදී යෝගාවචරයට ආරාධනා කරන්නේ මේ යටිපතුලට යටිපතුල මහ පොළොවේ වදිනකොට දැනෙන ස්පර්ශ හඳුනා ගන්නා අදහසින් තමයි සක්මනේ යා යුත්තේ කියන එක. ඉතින් මෙතන තව පොඩි දෙයක් දැනුවත් කරන්න ඕනේ තමයි දැන් අපි පරයන්ක භාවනාවට ගියාට පස්සේ අපේ මූලික අරමුණ වෙන්නේ චේතනාවක් නැති අරමුණක්. يعني චේතනාපූර්වක අරමුණක් නෙමෙයි. හුස්ම කියන එක ස්වභාවික සිද්ධ වෙන සිද්ධියක්. සක්මනේදී චේතනාපූර්වක අරමුණක් තමයි තියෙන්නේ. එතකොට මෙතනදී ටිකක් අභියෝගාත්මක වෙන්න පුළුවන් සක්මන මොකද අපි ඉන්න ඇස් දෙකත් අරගෙන තියෙන්නේ ශබ්දත් ඇහෙන්න පුළුවන් නාසයට නොයෙක් ගඳ සුවඳ දැනෙන්න පුළුවන් ඇඟත් චේතනාත්මක වැඩ කරන ඒ නිසා අර පරයන්කයට වැඩිය අභියෝගාත්මකයි ඒ ඒ නිසා තමයි මම හිතන්නේ මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා මේ අභියෝග මැද්දේ ගන්න සතිය සමාධිය ශක්තිමත් පරයන්කයට වැඩිය. ඉතින් අපි මේ විදිහට මේ දකුණ වම වශයෙන් මෙනෙහි කරගෙන ඉදිරියට යද්දී මේ හරියටම මේ දකුණ වම කියන පියවරත් එක්ක සතිය පිහිටවන්න පටන් ගත්තොත් අවධානය දීගෙන ඉන්න පුළුවන් වුණොත් මේ අරමුණේ එක එක ලක්ෂණ අපිට දැනෙන්න ගන්නවා. අරමුණේ රහ අහු වෙනවා. ඒ කියන්නේ යටිපතුල මහ පොළොවේ වදිනකොට දැනෙන තද ගති, උණුසුම් ගති, සීසල ගති, සීතල ගති, බර ගති වගේ දේවල් ස්වභාව ටිකක් අපිට දැනෙන්න ගන්නවා. ඉතින් ඒ දේවල් හඳුනා ගන්නා අදහසින් දක්නාසුළු අදහසින් තමයි අපි සක්මනට බහින්නේ. ඉතින් ওই විදිහට සක්මනේ පියවර අපි දැන් 20ක් 30ක් ගිහිල්ලා සක්මනේ කෙලවරට ගිහිල්ලා හැරෙන්න ඕනේ. නමුත් මෙතන තියෙනවා අභියෝගාත්මක තැනක්. සක්මන කෙලවරට ගිය ගමන් අපේ අවධානය කැඩෙනවා. නැති වෙනවා අපිට හිතෙනවා වටපිට බලන්න ඔලු උස්සලා වටේ තියෙන්නේ මොනවද කියලා බලන්න අර ගෙනාපු එකලාසය ගෙනාපු සතිධාරාව සක්මන කෙලවරදී කඩාගෙන තමයි අපි හැරෙන්නේ හැරුණාට පස්සේ ඉතින් ආයෙත් අපිට මුල ඉඳලාම පටන් ගන්න ඕනේ. මේ නිසා තමයි ගොඩාක් වෙලාවට ඔය සක්මන් භාවනාව කරන අයට මේ සාර්ථක ප්‍රතිඵල ගොඩාක් අයට එන්නේ නැත්තේ මෙන්න මේ කෙලවරදි. සක්මන කෙලවරදි සතිය බිම දානවා. ඒ එතන ඊටාම අභියෝගාත්මකයි. අර සාමාන්‍යයෙන් තීරුව දිගේ ඇවිදගෙන යනවට වැඩිය අභියෝගාත්මකයි සක්මන කෙලවරදි. ඉතින් එතකොට අපි ලොකු සාංශය උතනදී මතක් කරන්නේ අපි දන්නවනම් සක්මන කෙලවරදී මගේ සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. මගේ සතිය නැති වෙන්න ඉඩ තියෙනවා. අසතියට වැටෙන්න ඉඩ තියෙනවා. සතිය හැලෙන්න ඉඩ තියෙනවා කියලා ඒකට ලෑස්ති වෙලා යන්න ඕනේ. ඒ කියන්නේ මෙතනට ගියාම මගේ සතිය නැති වෙනවා. ඒ නිසා මම හොඳ ලෑස්තියකින් සූදානමකින් යන්න ඕනේ. ඒ සක්මන කෙලවර හැරෙන ඉරියව්වට සතිය ගන්න. ලෑස්තිලා ගියාට පස්සේ අපි යන්නේ විශේෂ අතිරේක සතියකින් අතිරේක වීරියකින් අවධානයෙන් එතකොට අපිට මේ සක්මන කෙලවරේ හැරෙන සිදුවීම් මාලාවේදීත් අපිට සතිය තියාගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ විදිහට අපි සක්මනට මේ හැරෙන ඉරියව්වේදීත් තීරුව දිගේ යන ඉරියව්වේදීත් යද්දිත් මෙහෙම සිහිය තියාගෙන යද්දී අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ වැඩි පියවර ගාණක් හිත පිට යන්නේ නැතුව හිත විසිරෙන්නේ නැතුව හිත විරවින අරමුණු වලට යන්නේ නැතුව වැඩි පියවර ගාණක් සිහිය තියන්න තමයි සතිය පවත්වන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට මේ විදිහට වැඩි පියවර ගානක සිහිය තියන්න උත්සාහ ගනිද්දිත් අර කෙලවර හැරෙනකොට සතිය තියාගන්නත් අපිට පුළුවන් වුණොත් ඔන්න අපේ සති ධාරාව ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මොකද අපි මේ විශාල අභියෝග ටිකක් මැද්දේ තමයි මේ සතිය පවත්වන්නේ. පරයන්කේදී අපි ගොඩාක් අභියෝග පහ කරගෙන අභියෝග නැති සාමකාමී තැනක තමයි පරයන්කය කරන්නේ. එතනදී ගන්න සති ධාරාව ලොකුවට ශක්තිමත් නැහැ. අභියෝගයක් මැද්දේ උපයන එක තමයි ශක්තිමත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි සක්මනක් කරාට පස්සේ අපි මුලින්ම උපදෙස් දෙන්නේ මේ විදිහට මේ දකුණ වම වශයෙන් මෙනෙහි කරන්න. ඔය විදිහට අපි සක්මනක් විනාඩි 30ක්වත් පැනලා කරන්න ඕනේ. කරලා විනාඩි 30න් පස්සේ පරයන්කයකට ගියොත් පරයන්කය අතිසාර්ථක වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් විපස්සනා ලෝකේ භාවනා පූර්ව කෘත්‍ය විදිහට සඳහන් කරන්නේ සක්මන් භාවනාව සක්මනක් කරන එක. අපි දැනගන්න ඕනේ ඒ වාසිය ගන්න. පරයන්කය සාර්ථක කරගන්න ගන්න තියෙන ඔක්කොම වාසි අපි ගන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ පරයන්කයකට කලින් සක්මනකට යන්න ඕනේ. ඒ නිසා අපේ ලොකු සාංශය මට මතකයි නිතරම කියලා තියෙනවා. යම් කිසි භාවනා මධ්‍යස්ථානයක සාර්ථක භාවනාවක් සිද්ධ වෙනවද? එතන තියෙන භාවනාව නිවැරදිකක්ද? එතන තියෙන භාවනාව මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් ස්ථාන දෙකක් තියෙනවා භාවනා මධ්‍යස්ථානය ඇතුලේ. ඒ තමයි සක්මනයි වැසිකිලි. සක්මණෙනුයි වැසිකිලිවලිනුයි හිතා ගන්න පුළුවන් කියනවා ඒ භාවනා මධ්‍යස්ථානයේ භාවනාවේ හැටි. ඒ නිසා මේක ගොඩක් අයට තේරුම් ගන්න බැරි වෙයි. ඒ නිසා නිතරම ලොකු සාංශය කියනවා සක්මණ කියන එක කෝවිලක් වගේ දේවාලයක් වගේ තියාගන්න. සක්මණේ තියෙන තනකොළ ගලවලා වැලි සම කරලා ඒකට බැස්සහම සක්මනට බැස්සහම බැස්ස පමණින්ම මනස ඒකාග්‍ර වෙනවා වගේ ගතියකට සක්මන පූජනීය තැනක් විදිහට තියාගන්න කියනවා. ඒත් මොකද ඒක භාවනාවේ පූර්වක්‍ෘත්‍ය විදිහට ගන්න. අපි සක්මන පැත්තකට විසික් කළාට මේ මනස කියන එක ඉස්සරහට දියුණු කරගෙන යන්න ඇත්තම සක්මන අත්‍යවශ්‍යයි. ඉතින් මෙහෙම මේ නිසා තමයි ලොකු සංසය කියන්නේ සෙන්ටර් එකක භාවනා මොන වගේ එකක්ද කියලා මැනගන්න හොඳම තැන තමයි සක්මනයි වැසිකිලි. ඉතින් අපේ වර්තමාන මානවයාට වෙලා තියෙන්නේ මේ දෙපා වලට පාවහන් ඇවිල්ලා යාන වාහන ඇවිල්ලා මහ පොළවේ ඇවිදින්න ලයිසන් එක නැති වෙලා කියලා. ලකුසාංශ කියන්නේ අපේ වර්තමාන මානවයාට මහ පොළවේ ඇවිදින එක ලැජ්ජාවක් බවට වත් වෙලා. මේ කිලෝමීටර් භාගයක් පයින් යන එක මදිකමක් වෙලා. ඉතින් මේ විපස්සනාවේ රහදන්න සතියේ රහදන්න අය පයින් ඇවිදින්න ආස කරනවා. පයින් ඇවිදින එකට ප්‍රේම කරන්න පටන් ගන්නවා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒකේ තියෙන ප්‍රතිලාභ. ඉතින් මම හිතුවා මේ අද මේ සක්මන සම්බන්ධ කතාවට එකතු කරන්න ඊළඟට අපිට කතා කරන්න තියෙන සම්පජඤ්ඤ පබ්බයට සම්බන්ධ වෙන කෑල්ලක්. ඒ කියන්නේ ඉරියාපද පබ්බෙන් සම්පජඤ්ඤ පබ්බයට මාරු වෙන තැනදී අපිට දැනගත යුතු සුතමේ වශයෙන්වත් අඩු ගානේ දැනගෙන ඉන්න වටිනා කාරණා ටිකක් මේක ප්‍රායෝගිකව එකවරක් දෙවරක් ජීවිතේට දවසකට එකපාරක් දෙපාරක් පුහුණුනත් කමක් නැහැ. සුතමේ වශයෙන් දැනගෙන ඉන්න එකත් වටිනා නිසා කාරණා කීපයක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ අපිට තියෙනවා ධර්මයේ සම්පජඤ්ඤ හතරක්. සාර්ථක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා මේ ටික සතිපට්ඨානයේදී මේ සතිය පුරුදු කරන ගමනේදී අපිට අනිවාර්යම වැදගත් වෙන කාරණා හතරක්. ඉතින් මේ ඉරියාපත පබ්බේ ඉඳලා සම්පජාඤ්ඤ පබ්බේට හුවමාරු වෙන අතරදී අපිට මේක දැනගෙන ඉන්න එක තාම වටිනවා. අපි දැන් බලමු මේ එක එක කාරණාවක් කොහොමද අපේ මේ කරගෙන යන සතිපූණුවට වැඩගත් වෙන්නේ කියලා. දැන් මේකේ පළවෙනි එක තමයි සාත්තක සම්පජඤ්ඤය. ඒ කියන්නේ දැන් උදාහරණයක් අපි තමයි පරයන්කේ ඉන්නේ. අපි පරයන්කේ ඉඳගෙන ඉන්නකොට ඔන්න කොහේ හරි රිදෙන්න ගන්නවා. නැත්නම් අපි තියපු එලාම් එක වදිනවා. එහෙම නැත්තම් කම්මැලිකමක් එනවා. ඉඳගෙන ඉන්න බෑ වගේ හිතෙනවා. එතකොට අපි කරන්නේ එක්ක ඉරියව්ව මාරු කරනවා නැත්තම් පරයන්කෙන් නැගිටිනවා. එතකොට මේ නැගිටින්න හිතෙන තැනදී අපිට බලන්න කියනවා විමසලා බලන්න කියනවා මම මේ නැගිටින්නේ නැත්තම් මේ ඉරියව්ව මාරු කරන්නේ අර්ථය පිණිස දෙයකටද අර්ථවත් දෙයකටද මම මේ දේ කරන්නේ කියලා විමසලා බලන්න කියනවා මේක සක්මනටත් අදාළයි අපි යනවා සක්මනට පැය භාගයක් සක්මන් කරන්න කියලා හැබැයි අපිට විනාඩි 10ක් 5ක් 10ක් යනකොට ඉන්න බෑ සක්මන් කරන්න බෑ හිතිලා එක්ක ඉඳ ගන්නවා එක්ක එක අතහරිනවා. එතකොට විමසලා බලන්න කියන ආයපස්සනා ගුරුවරු මම මේ සක්මණෙන් බැහැර වෙන්නේ සක්මණෙන් බැහැර වෙලා අයින් වෙන්න යන්නේ අර්ථවත් දෙයකටද? අර්ථයක් ඇති දෙයකටද කියලා හිතන්න කියනවා. එහම අර්ථයක් නැත්තම් දිගටම සක්මන කරන්න, දිගටම පරයන්කේ ඉඳගෙන ඉන්න කියලා කියන්නේ. දිගටම ඒ ඉරියව්වෙන් ඉන්න. අපි මේ ඉරියව්ව මාරු කරන්න හදන්නේ අර්ථවත් දෙකටද කියලා විමසලා බැලිය යුතුයි. මේක සාත්තක සම්පජඤ්ඤය වශයෙන් සරලව අපි උගන්වනවා. ඒක අපිට මේ විපස්සනාට අපි මේ කරගෙන යන සති පුහුණුවට ඉතාම වැදගත්. මොකද මේක පුහුණුවේ යෙදෙන පිරිසක් ඉන්නවා නම් මේක අහගෙන ඒගොල්ලන් දන්නවා ඇති ඒගොල්ලන්ට වෙච්ච දේවල් පරයන්කයට ගියාම විනාඩි 5ක් 10ක් යනකොට ඇස් අරින්න හිතනවා. කහන්න හිතනවා, ඉරියව් මාරු කරන්න හිතනවා, අනේ අඳනම් බෑ හෙට කරනවා කියලා අතාරින්න හිතනවා. සක්මනකට ගියත් එහෙමයි. ඉතින් ඒකෙන් ගැලවෙන්න අපිට යොදා ගන්න පුළුවන් හොඳ උපක්‍රමයක් තමයි මේක. මම මේ අර්ථවත් ඇති දෙයකටද මේ කරගෙන යන වැඩේ නවත්තන්නේ. මාරු කරන්න හදන්නේ. ඕක සාත්‍යක සම්පජඤ්ඤ වශයෙන් ගලප ගන්න පුළුවන් සක්මනටත් පරයන්කයටත්. ඊට දෙවැනි එක තමයි සප්පාය සම්පජඤ්ඤය. ඒ කියන්නේ අපි මම මේක සක්මණෙන් බැහැර වෙන්න යන එක, පරයන්කෙන් බැහැර වෙන්න යන එක, නැත්තම් මේ ඉරියව්ව මාරු කරන්න හදන එක සෞඛ්‍ය සම්පන්නයිද කියලා විමසිය යුතුයි. ඒ කියන්නේ මම මේ කරගෙන යන සති පුහුණුවට මේක සෞඛ්‍ය සම්පන්නව උදව් වෙනවද කියන එක. මේ කරන හුවමාරුව සක්මණෙන් ගැලවෙන අයින් වෙන එක, බැහැර වෙන එක, පරයන්කේදී ඉරියව් මාරු කරන එක, ඇස් අරින එක මේක සෞඛ්‍ය සම්පන්නයිද මම මේ කරගෙන යන සතිමත් පුහුණුවට කියලා විමසන්න කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක පැවිදි අයට කියන්නේ සාමාන්‍යයෙන් ගිහි අයටවත් මේක කරන්න ලේසි නෑ. පැවිදි අයටත් ලේසි දෙයක් නෙමෙයි. ඉතින් මේක මේ දැනගෙන හිටියොත් නමුත් සුතමේ වශයෙන් දැනගෙන හිටියොත් අඩු ගානේ දවසකට එකපාරක් දෙපාරක් හරි අපිට මේ ගලප ගන්න පුළුවන් වෙයි. ගලප ගන්න පුළුවන් වෙයි. ඉතින් සාමාන්‍යයෙන් ලොකු සාංශය කියන්නේ මේ කාරණා දෙක මේ පළවෙනි කාරණා දෙක සම්පජාඤ්ඤ හතරෙන් පළවෙනි දෙක සාහත්ක සම්පජාඤ්ඤයයි සප්පාය සම්පජාඤ්ඤය අපිට කවුරුවක් කියලා දෙන්න ඉන්නේ නැහැ. මේක සාමාන්‍ය බුද්ධියට ගෝචර වෙන්නේ අපිටම තේරෙන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේට මේක අර්ථවත්ද නැත්නම් මේක සෞඛ්‍ය සම්පන්නද කියන එක විමස ගන්න අපිටම තේරෙන්න ඕනි කියන එක කවුරුවක් කියලා දෙන්න ඉන්නේ නැහැ. එතකොට ඔය මුල් කාරණා දෙක ගැන අපිට වග වෙන්න පුළුවන් නම් ඊළඟට තියෙන තුන්වෙනි එක තමයි ගෝචර සම්පජඤ්ඤය. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි ඉඳගෙන ඉඳලා පරයන්කේ ඉඳලා පරයන්කේ අතරමැදදී අපි නැගිටින්න යනවා. සක්මනට හරි යන්න ඕනි කියලා පරයන්කෙන් අයින් වෙනවා. එහෙම නැත්නම් නිකන් ඔය ඉරියව මාරු කරනවා. සක්මනෙන් බැහැර වෙන්න හදනවා. එතකොට අපි මේ කරන්න යන එක අපි මේ කරගෙන යන පුහුණු යන සති පුහුණුවට අදාළ දෙයකටද මම මේ ඉරියව්ව මාරු කරන්නේ. ඒ කියන්නේ මේ ඉරියව් මාරු කිරීම මේ සක්මණෙන් බැහැරවීම පරයන්කෙන් නැගිටීම සතියට අදාළ නැති ගෝචර නැති දෙයක්ද නැත්නම් සතියට අදාළ ගෝචර දෙයක්ද කියලා බලන්න ඕනේ කියන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ සතියෙන් ඉන්න පුළුවන් සතියට අනුග්‍රහ කරන දෙයක්ද කියලා ඉමසන්න කියලා තමයි මේ කියන්නේ. මේක ගෝචරයිද සතියට. ඒක තමයි බලපාන්නේ. මේ අපි මේ කරන යන වැඩේ ගෝචරයිද කියලා බලන එක බලපානවා හතරවෙනි සම්පජඤ්ඤයට අසම්මෝහ සම්පජඤ්ඤය. එතනදී මේ අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක හරි විශේෂිත දෙයක්. දැන් මේ සම්පජඤ්ඤය කියලා කියන්නේම නුවණ කියන එකනේ සරල අර්ථය. එතකොට මේක විස්තර කරලා බැලුවොත් මට මතකයි අපේ ලොකු සාංශය එක තැනක විස්තර කරනවා සම්පජඤ්ඤ කියන වචනේ අර්ථය. එතනදී මේ සම්පජඤ්ඤ කියන එක සම්පජඤ්ඤ කියන වචනේ කෑලි තුනකට කඩනවා සංපජඤ්ඤ කියලා. සං කියන එක එක කෑල්ලක්, ප කියන එක එක කෑල්ලක්, ජඤ්ඤ කියන එක එක කෑල්ලක්. එතනදී සං කියන එකට අර්ථ ගොඩාක් ලොකු සංහසය එතන පැහැදිලි කළා මට මතකයි. සං කියන එකට ගන්න පුළුවන් සම්පූර්ණ වූ කියන අර්ථය. නැත්තම් තමන් විසින්ම කියන අර්ථය. නැත්තම් ඍජු කියන අර්ථය ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අස්පනා අපිට තියෙන අත්දැකීමකින් තමන් විසින්ම සම්පූර්ණ වූ අත්දැකීමක් ලබනවා. සම්පූර්ණ වූ දෙයක් ගන්නවා කියන අර්ථය සං කියන කැලෙන් ගන්න. ප කියන එකෙන් විස්තර කරන්නේ විවිධ වූ විචිත්‍ර වූ විවිධ පැතිකඩවල් වලින් කියන අර්ථය. එතකොට මේකේ ජඤ්ඤ කියන එකෙන් කියන්නේ යථා ස්වභාවය වටහා ගන්නවා කියන එක. එතකොට මේ කෑලි තුනම එකට එකතු කරාම එන අර්ථය තමයි අපේ මේ ඇස්පන අපිට අපේ ඇස් ඉදිරියට මේ මොහොතේ මේ වර්තමානයේ එන අත්දැකීමකින් තමන් විසින්ම තමන් විසින්ම හාත්පසින් සම්පූර්ණ වූ විවිධ වූ විචිත්‍ර වූ වශයෙන් විවිධ පැතිකඩවල වලින් මේක යථා ස්වභාවයෙන් වටහා ගන්නවා කියන එක. ඒ කියන්නේ මේ අත්දැකීම යථා ස්වරූපයෙන් තේරුම් ගන්නවා කියන එක තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඕක තමයි අපි කෙටියෙන් නුවණ කියලා කියන්නේ. ඉතින් මේ කියන අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක. ඉතින් ඒකට අසම්මෝහ කියන්නේ මුලාවක් නැතුව කියන එකත් එක ගන්නෙ දෙකේම එකම වගේ අර්ථයක් තියෙන්නේ. මේ සම්පජඤ්ඤය කියන එක අපි කලින් උද්දේශනාවල කියලා තියෙනවා. මේක එකපාරට එන්නේ නැහැ. මේක ක්‍රමානුකූල වෙන දෙයක්. මේ සම්පජඤ්ඤය කියන එක එන්න කලින් අපි ළඟ මූලික සුදුසුකම් ටිකක් තියෙනවා. ඉතින් ඒක අපි කලින් ඉඳලා පෙළගස්සලා තියනවා කියලා ඇති මතක තියෙනවද මන්දා. ඉතින් දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි සාමාන්‍යයෙන් මේ සතිය පුරුදු කරන වැඩේට බහින්නේ ශ්‍රද්ධාවෙන්නේ. අපි කොහෙන් හරි සුතමේ වශයෙන් දේශනාවක් අහලා අපිට හිතෙනවා මේක කරලා බලන්න. මේ ජීවිතේදීම මේක අත්දකින්න පුළුවන් සාක්ෂාත් කරන්න පුළුවන් කියන හැඟීමෙන් මේක කරලා බලන්න කැමැත්තක් එනවා. විශ්වාසයක් එක්ක මේ හැබැයි ශ්‍රද් මේ ශ්‍රද්ධාව අර මල් පහන් පූජා කරන්න පින්කම් කරන්න සාදු කියන්නේ තියෙන ප්‍රසාද ශ්‍රද්ධාව නෙමෙයි. ඒකෙන් මේකට මේක කරන්න බෑ. ප්‍රසාද ශ්‍රද්ධාවෙන් මෙතෙන්ට එන්න බෑ. මේකට සාමාන්‍යයෙන් කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාව. ප්‍රසාද ශ්‍රද්ධාවෙන් එහාට ගිහිල්ලා මේ කරබැලීමේ කැමැත්ත එනවා. ඒකෙන් අපි වීරයක් කරනවා ආතාප වීරිය කියලා අපි කලින් විස්තර කළා. ආතාප වීරියෙන් අපි සතිය කියන එක පුරුදු කරනවා. එතකොට එකලාසයක් එනවා. ඒ කියන්නේ සති ධාරාව අකණ්ඩව යම් කාලයක් පවත්වන්න පුළුවන් වෙනවා. ඒකෙන් අපිට සමාධියක් එනවා. ඉතින් අපි මේ විපස්සනාවේදී කතා කරන්නේ කණික සමාධිය, ෂණික සමාධිය. ඒ කියන්නේ මේ ශීඝ්‍රව වේගෙන් වෙනස් වෙන අරමුණත් එක්කම හිත සමානුපාතිකව පවත්වන සමාධියක් මේ සති මේ විපස්සනාවේදී අපි කතා කරන්නේ. ඒක ඔන්න ඔය කියන කාරණා ටික පෙළ ගැස්සෙනකොට තමයි සම්පජඤ්ඤය කියන වැටහීම කියන යථා ස්වභාවයෙන් තේරෙනවා කියන එක එන්නේ. ඔය කතා කරේ ඉන්ද්‍රිය ධර්ම පහ. පස්වෙනි ප්‍රඥා කියන එකට තමයි මේ සම්පජඤ්ඤය කියන එක ගැලපෙන්නේ. ඉතින් ඒක සම්පජඤ්ඤයේ බලෙන් අපිට ගන්න බෑ. ඒක ක්‍රමානුකූල පුහුණුවකින් එන්නේ. ඉතින් මේ වගේ ක්‍රමයකට තමයි මේ සතිය කියන එක පුරුදු පුහුණු වෙලා විපස්සනාව කියන එක හරියටම විපස්සනාව කියන එක ආරම්භ වෙන්න පටන් ගන්න. ඉතින් ඔන්න ඔය තැනදී ඔය තැනදී මේ සත්වපුද්ගල සංඥා ආත්ම සංඥා දුර්වලෙන්න පටන් ගන්නවා. මෙතන සතෙක් පුද්ගලයෙක් ඉන්නවා, මෙතන කෙනෙක් ඉන්නවා, මෙතන අපිට පාලනය කළ හැකි දෙයක් තියෙනවා කියන මේ සංඥා දිය වෙලා යන්න පටන් ගන්නවා, දුර්වල වෙන්න පටන් ගන්නවා. මොකද අපි මේ වෙනකම්ම හිතන් ඉන්නේ කෙනෙක් මේ දේවල් කරනවා කියලා අපි හිතන් ඉන්නේ. කෙනෙක් සක්මන් කරනවා, කෙනෙක් භාවනා කරනවා, කෙනෙක් වැඩ කරනවා. කියන්නේ සත්පුද්ගල සංඥාව සංඥා පූර්වකව තමයි අපි මේ මේ දේවල් දිහා බලන්නේ. ඒ වෙනුවට මෙතන කෙනෙක් දෙයක් කරනවා නෙමෙයි කෙරෙන දෙයක් තියෙනවා කියලා දැනෙන්න ගන්නවා. කෙරෙන સિદ્ધාන්තයක්, කෙරෙන සංසිද්ධියක් මෙතන තියෙනවා කියලා දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි හිතමු සක්මනේදී නම් මම ඇවිදිමි කියන එක නෙමෙයි ඇවිදීමක් පවතිනවා. ඇවිදීමක් කියන දෙයක් සිද්ධ වෙනවා කියන එක පේන්න ගන්නවා. මම මගේ මගේ ආත්මයෙන් තොර පැවැත්මක් තියනවා කියන එක. මම කියන සංඥා, මගේ කියන සංඥා, මගේ ආත්මය කියන සංඥා මේකෙදි දිය වෙලා යන්න පටන් ගන්නවා. ඕන් එතකොට වෙන්නේ මොකද්ද? අර ශ්‍රද්ධාව ආයෙත් බලවත් වෙන්න පටන් ගන්නවා මේ දැක්මත් එක්ක. ඒ බලවත් වීමත් එක්ක නැවත අපිට වීරිය බල ගැන්විලා එනවා, සතිය බල ගැන්විලා එනවා, සමාධිය බල ගැන්විලා එනවා, ආයත් සම්පජඤ්ඤය බල ගැන්විලා එනවා. ඔය විදිහට මේක සර්කල් එකක් වගේ චක්‍රයක් විදිහට තමයි ඉන්ද්‍රිය ධර්ම ටික ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙන්න ගන්නේ. එතකොට මෙහෙම තමයි සතියෙන් සම්පජඤ්ඤයට හැරවීම සිද්ධ වෙන්නේ. ඕක තමයි අපි කලින් කියලා තියෙන්නේ විපස්සනාවට දොර ඇරෙනවා කියලා. ඉතින් මේ මට්ටමේදී අපිට දැනෙන්න ගන්නවා ඇත්තරම කලිනුත් අපි මේ දේ දකින්න කලිනුත් මේ සංසිද්ධියම තමයි තිබිලා තියෙන්නේ. අපිට පෙනුනේ නෑ මොකද අපි බැලුවේ නැති නිසා. ඔච්චරයි වෙනස. ඒ විතරක් නෙමෙයි අපි දැන් මේ භාවනා කරන හින්දා අපිට අමුතුවෙන් දෙයක් අවබෝධ වුණා, අමුතුවෙන් දෙයක් තේරුණා නෙමෙයි. භාවනා නොකරන අය තුල තියෙන්නේ තෝකම තමයි. ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඒගොල්ලෝ මේක බලන්නේ නැති නිසා. ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට ගොඩක් අයට අං එනවා. අපි ලොකු සංසි කියන්නේ අං එනවා කියලා. කියන්නේ මම විතරයි වැඩ්ඩා මට විතරයි මේක ලැබුණේ වගේ නෑ මේ අපි හැමෝම ළඟ තියෙන ස්වභාවික ධර්මතාවයක් මේක. බලන කෙනාට පේනවා එච්චරයි වෙනස. අපි තුල වුණත් මේ තියෙන සංසිද්ධිය මේ ධර්මතාවය පේන්නේ නෑ අපි බලන්නේ නැත්තම්. බලපු හින්දා පේනවා. ඉතින් නොබලන අයට මේක මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් තමයි පේන්න ගන්නේ. ඉතින් එක අතකට යාලා එහෙම හිතන එක එහෙම අහුවෙලා ඉන්න එකේ වැරද්දක් නෑ. ඒක සාධාරණයි. මොකද මේ ඒගොල්ලන්ට මේ සත්‍ය පේන්න ඒගොල්ලන්ගේ මනස පෙළගස්සගෙන නෑ. පුහුණුවක ඉඳලා නෑ. ඉතින් ඒ නිසා යාලට එහෙම පේනවා. ඉතින් ඒක 아무තු දෙයක් නෙමෙයි. ඉතින් මෙන්න මේ කියන තැනට අපේ මනස එන්න අඩුගානේ මෙතනට පයවත් තියන්න අඛණ්ඩ සති ධාරාවක් පවත්වන්න විතරයි අපිට කරන්න තියෙන්නේ. කියන්නේ අඛණ්ඩව පවතින සති පුහුණුවක්. සතිය කියන එක අකණ්ඩව පුහුණු කළ යුතුයි. ඕක තමයි ඔතෙන්ට එන්න අපි විසින් කළ යුතු වෙන්නේ. ඉතින් ওই තැනදී අපේ මනසට තේරෙන්න ගන්නවා අපි පින් කරලා ප්‍රාර්ථනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේක අවබෝධ වෙන්න ඕනි කියලා. ඉතින් අනිත්‍යයි කියලා කියන්නේ ඔය ඔය තැනට ආවට පස්සේ ඒ යෝගාවචරයට පේන්න ගන්නවා කිසිම චිත්තක්ෂණ දෙකක් සමාන නැහැ කියලා පේන්න ගන්නවා. කිසිවක්ම සමාන නැහැ. වේග වේගයෙන් ඇති වෙන සියල්ල බිඳිලා යනවා කියලා පේන්න ගන්නවා. ඒ එකක්වත් එකකට එකක් සමාන නැහැ වෙනස්. ඕක තමයි අනිත්‍ය කියන්නේ. කිසිවක් සමාන නැහැ. අසමානයි. ඉතින් ඕක දකිද්දිම එයාට සහනයක්, ස්පාසුවක් සුවයක් දැනෙන්නේ නැහැ. වෙහෙසක් දැනෙන්නේ, දරතයක් දැනෙන්නේ, පීඩාවක් දැනෙන්නේ. ඕක තමයි දුකයි කියන්නේ. ඊට පස්සේ දැනෙන්න ගන්නවා මේක අපිට පේන්නේ නැත්තේ මේක අපිට පේනකොට අපිට බලන්න බැරි මේක අපිට පේනකොට මේක ඉවසන්න බැරි මේක දරා ගන්න බැරි මේක බාර ගන්න බැරි අපිට තියෙන ආත්ම දෘෂ්ටියේ බලවත්කම නිසා ඒ නිසා අපි අනුන්ගේ දේවල් තමයි බල බල ඉන්නේ මේ තමන්ගේ දේ මේ තමන් කියලා අල්ලගෙන ඉන්න මේ ඇතුලේ මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මීය වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා පේන එකට අපි බලන්න කැමති නැහැ. ඒක දරාගෙන ඉන්න අපිට ශක්තිය නැහැ. ඒකට මූණ දෙන්න පණ නැහැ. ඒ හින්දා අපි ඒක පැත්තකට දාලා මේ අනුන්ගේව බලබලා ඉන්නවා. ඉතින් අපේ ලොකු සාංශය කියනවා හෙලා තියනවා මට මේ මැරෙන වෙලාවටත් පේන්නේ ඔන්නෝක තමයි. මැරෙන වෙලාවට ඔක දැනෙන්න ගන්නවා. ඒ හින්දා තමයි බය වෙන්නේ. සහලවන්නේ. ඒකයි කියන්නේ මැරෙන්න කලින් මේක කලින් අත්දකලා ඉන්න. එතකොට මරණයට සුන්දරව මුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම සාමාන්‍යයෙන් කියන්නේ නිවන පැත්තකින් තියලා මැරෙන්න ලෑස්ති වෙන්න කියලා. එතකොට ඒකම තමයි නිවන් මඟ ඒක 아무තු දෙයක් නෙමෙයි. එතකොට මේ අපි මෙතුවක්කල් බාහිරට අවධානය දීගෙන බාහිර ලෝකෙ දිහා බල බල ඉන්නේ මේ ඇතුළාන්තයේ තියෙන සත්‍යයට අපි බයයි. ඒකට මුහුණ දෙන තරම් පෞරුෂයක් නැහැ. ඉතින් මේ බය නිසා අපි සමහර මිනිස්සුන්ට මැජික් ඔයයත් යනවා. ඇයි මේ සත්‍යයට බයයි? එතකොට සහලවනවා. ඉතින් මරණීය මොහොතේදී මේ සත්‍ය පේනවා නම් ඒකට අපි සහලවනවා. ඒ අපි ජීවිතේ පළවෙනි වතාවට මේක අත්දකින්නේ. මම නැති වෙලා යනවා මගේ කියන එක මගේ ආත්මීය සංඥා මගේ ආත්මය වශයෙන් අල්ලගත්තු දේවල් ගැලලා යනකොට සහලවනවා. ඊට පස්සේ ඉතින් කොහේ ඉපදෙනවද දන්නේ නැහැ ගිහිල්ලා. ඒ නිසා මැරෙන්න කලින් මේක අපිට අත්දකින්න පුළුවන්. මරණයේ ස්වභාවය මරණීය අත්දැකීම අත්දකින්න පුළුවන්. ඒක විපස්සනා යෝගාවචරයට විතරක් අයිති දෙයක්. ඒ නිසයි කියන්නේ අපි මේ බාහිරාවර්තී මනස දැන් අන්තරාවර්තී කරන්න. ඒක කරන්න තියෙන සතිය හරහා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු ඊළඟ කොටස් ගැන කතා කරන්න. තෙරුවන් සරණයි.